නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා සද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නය සදාම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා අද දවසේ. ඔබට මතක නම් අපි මේ මුණ ගැහෙනේ 21 වෙනි වතාවට. ඉතින් මේ සියලු කාරණා මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා අපගේ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පළමුවෙන්ම ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගෙන අද දවසේත් වැඩසටහන ආරම්භ කරමු. විශේෂයෙන් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වය කරනු ලබන්නේ වැලිසර මතුමගල වැලිසර මත්තුමගල ගල්උඩ පිටපාරේ පදිංචි පින්වත් අනුර විජේතිලක මහත්මයා දර්ශනීය විජේතිලක මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා විසින් දායකත්වය දරන්නේ. ඉතින් මේ ඒ පින්වත් සියලු දෙනාගේ මේ පින්කමත් අපි අනුමෝදන් වෙලා සාකච්ඡාව ආරම්භ කරමු. අද දවසේ අපට බොහෝ කරුණාවෙන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවත්යන් වහන්සේ අවසරයි අපගේ පින්වත් වැලි මඩ සද්දා සීල ස්වාමින්දයන් වහන්සේ අපි තාම ගෞරවයෙන් පාද අභිවන්දනයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු ස්වාමීනි ගියවර අපි බොහෝ කාරණා දැනගත්තා මේ අපාය ගැනත් ඔබ වහන්සේ අපිට කියලා දුන්නා. අද දවසේ සියලු දෙනා වෙනුවෙන් බොහෝ කාරණා දැනගන්න අප සතුටින් ඉන්නවා අවසරයි ස්වාමීනි. නමෝ බුද්දාය. අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්තයා මට කල්පනා වුණේ මේ මිලිඳු රාජ ප්‍රශ්නේ කතා කරද්දී අපි දැන් වැඩසටහන් ගණනාවක් මිලිඳු රාජ ප්‍රශ්නේ සාකච්ඡා කළා. දැන් මේක ලොකු ස්වාමීන් වහන්සේ අපිට පරිවර්තනය කරලා දුන්නේ නැත්නම් එතකොට අපිටත් ශ්‍රේඥානයකින් අපිට මේවා තේරුම් බේරුම් කරගන්න හැකියාව උපදින අඩුයි. ඉතින් ඒ නිසා අපි ඒ උත්තරමයන් වහන්සේ නිතර සිහි කරන්න ඕන. අනිතක මිනිසුන්ට ඒ නිසානේ මේ වගේ බණපදයක්වත් අහන්න තියෙන්නේ. අනිතක අපිව මහාන කළා ධර්මී කියා දීලා පුහුණු කළා මේ වැඩසටහන් වලට යොමු කරලා මේ ඉතින් ඒ කරපු යහපත අපි මේ වෙලාවේ සිහි කරනවා. ඉතින් නාගසේන මහරහතන් වහන්සේ හරි මේ බුද්ධ ශාසනයේ බබලවපු උත්තමයන් වහන්සේ නමක්. ඉතින් මේ අපේ නාගසේන මහරහතන් වහන්සේත් එක්ක මේ රජතුමා වෙන මේ දෙවස එහෙම නැත්නම් දහං සංවාදයේ අද කාලේ මිනිස්සු අතර සිද්ධ වෙනවට වැඩිය ගොඩාක් වෙනස්. අද කාලේ අමෝතුම එකක් තියෙන සමහර අය අපිට මුණ ගැහෙනවා මහත්තයා අමෝතු කල්පනා පිටින් ඉඳලා සාකච්ඡා කරන්නේ. ඒ කතා කරන දේ ප්‍රායෝගික නෑ. එතකොට අපිට තේරෙනවා මේ කතා කරනකොට මෙයා 아무තු කල්පනාවකින් කතා කරන්නේ කතා කරන දේ ප්‍රායෝගික නැහැ. ඒ කියන්නේ ධර්මයේ ඉගෙන ගන්න අදහසින් හෝ ධර්මයේ ගලපා ගන්න අදහසින් නෙවෙයි කතා කරන්නේ. මේ කොමනෝ හරි දැනුමක් ප්‍රදර්ශනය කරන්න ওই වගේ දෙකින්. ඒකට අපේ දහම් කතාව ඉදිරියට යන්නේ ඉතින් මේ තමයි මේ බුද්ධ ශාසනයේ ගිහි පැවිදි දෙපිරිස අතර සිද්ධ වුණ අපූර්ව ධර්ම සාකච්ඡාවක්. මෙන්න ඒ සඳහා උපමාවක් නේ. ධර්මයම මතු කරගන්න ධර්මයමනේ කතා කරන්නේ. අනිතක ඒ කතා කරපු දේවල් වලින් අපිට ඉගෙන ගන්න කොච්චර දේවල් තියෙනවද කියන්නකෝ. දැන් ඔතන තව දැන් මේ සාකච්ඡාව වෙන මහත්තයා අපි අමතක කරන්න ඕනේ මේ උදේ දාන වෙලාවේ පටන් ගත්තේ. සාමාන්‍යයෙන් 10:00මාර 11 වෙනකොට දාන ඉවරයි. එතකොට ඒ වෙලාවේ ඉඳගෙන එතන තව 19ක් සංගය වැඩි ඉන්නවා. තව ගිහි පින්වතුන් ඉන්නවා. එතකොට 10ට පටන් ගත්තේ දැන් මේ පොත අවසාන වෙන්නේ පළවෙනි මිලිඳු රාජ ප්‍රශ්නයේ පොත අවසාන වෙන්නේ දාන දවස් ඉවරීමේ. මහත්තයා කියන්නේ ඒක පුදුමේ මේ දහම් කරුණු ටික එදා කතා කළා. මේ පළවෙනි පොතේ තියෙන දහම් කරුණු ටික විතරක් කතා කරලා ඉවර වෙනකොට රෑ 12 විතර වගේ වෙලා. එහෙමයි සම්. ඒකට අර උදේ 10ට පටන් ගත්ත ධර්ම සාකච්ඡාව. කොහොමද නේද? විතින් විත තේ ගෙනත් දෙනේවා වතුර වළඳන ඒවා ඒවා මොකුත් නෑ ධර්මයයි පානය කරන්නේ අමෘතයයි පානය කරන්නේ දහම් සිසිලයි ලැබෙන්නේ අපූර්වයි අපූර්වයි මේක බුද්ධ ශාසනය ඉතින් ඒ නිසා මේ ඒ කරුණු සිහි කරමින් අද අපිට මිලිඳු රාජ ප්‍රශ්නේ අපි ඉගෙන ගන්න දහම් කරුණු කතා කරමු දැන් මේ වෙනකොට මහත්තයා රජතුමාගේ හිත ගොඩාක් වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා දැන් රජතුමා කොහොම හරි දැන් Tamanට මෙතෙක් කාලය තිබ ගැටලු සැක සංකා විචිකිච්ඡා ආදී දේවල් ඒ ඔක්කොම විසඳ ගන්න වෙලාව. ඉතින් එකපාරම රජුරු අර ආපුරට වෙනස් කළා දැන් අහනවා කතාවක්. ස්වාමිනී නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ දුටුසේක්ද ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවද අනේ නෑ රජතුමනි කියුවා. ඔබ වහන්සේගේ ආචාර්යන් වහන්සේලා දැන් අපේ නාගසේන මහරහතන් වහන්සේගේ ආචාර්ය රෝහණ මහරහතන් වහන්සේ අස්සගුත්ත මහරහතන් වහන්සේ ඒ උත්තරමයන් වහන්සේලානේ ආචාර්යවරුන් වහන්සේලා ඉතින් දැකලා දිනවද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ ගුරුවරුවක් අනේ නෑ කියනවා එසේනම් නාගසේනයන් වහන්සේ බුද්ධ කියලා කෙනෙක් නෑ කියනවා එහෙමයි සර් අය ඔබ වහන්සේ දැකලා නැහැ ඔබ වහන්සේගේ ගුරුවරු දැකලා නැහැ ඊට පස්සේ අහනවා මහරජාණෙනි හිමාල පර්වතයේ පිහිටි ඌහානං නන්දිය ඔබ විසින් දැක තිබේද? ඒ කාලේ ගොඩාක් ප්‍රසිද්ධයි මිනිස්සු අතර ඌහා කියන නන්දිය. ඒ කියන ඔබ දැකලා තියෙනවද? අනේ ස්වාමීනි මම දැකලා නැහැ. ඔබේ පියාණන් ඌහා නන්දිය දැකලා තියෙනවද? අනේ නැහැ කියනවා. එසේනම් මහරජාණෙනි ඌහා කියලා නදියක් නැහැ කියෝ. අර ප්‍රශ්නෙට ඒ විදිහම ප්‍රශ්නයකින් උත්තර දෙනවා. එසේ තියෙන නෑ නෑ ස්වාමීනි තියෙනවා. මා විසින් ඌහානන්දිය දැක්කේ නැතුණාට මගේ තාත්තා දැකලා නැතුණාට ඌහා කියලා නදියක් තියෙනවා කියලා. මහරජාණෙනි ওই විදිහමයි මා විසින් භාග්‍යතුන් වහන්සේ නොදක්නා ලදසේක් නමුත් ආචාර්යන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ නොදක්නා ලදසේක් නමුත් භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි සේක්මය ස්වාමීනි නාගසේනන් වහන්සේ ඔබ වහන්සේ හරි දක්ෂයි කිව්වා. දැන් අහපු ප්‍රශ්නෙට ඒ විදිහම උත්තරයක් දුන්නා. ওই විදිහට සිද්ධ වෙලා තියෙනවා මේ උම්මංගේ ජාතකේ. උම්මංගේ ජාතකේ දැන් නැගෙනහිර යවමැදුම් ගමට වේදේහ රජුරෝ පණිවිඩයක් යවනවා මගේ මේ අස්සේ කියනවා ඒ අස්සයා ගැප් දරගෙන ඉන්නේ පැටවෙක් අස්සෙක් කියන්නේ පිරිමි සතා. මේ ගැබ් අරගෙන ඉන්නේ මේ වදන්නේ. දැන් මාස ගාණක් ගිහිල්ලා බෙහෙතක් එවන්න කියලා මහවස පඬිතුමා ඥානෙ බලන්න මේ කරන්නේ. ඉතින් ඒ ගමට පණිවිඩ ගියා. දැන් ගමේ මිනිස්සු මහවස පඬිතුමාට කිව්වා මෙන්න මෙහෙම කතාවක් කියනවා මොකද කරන්නේ? නැත්තම් 1000ක් දඩ කියලා. ඊට පස්සේ කිව්වා අපි ඔක සමාන පැණයකින් විසඳමු කියලා. කට මොකරි හොඳට කතා කරන්න පුළුවන් කොල්ලෙකුට කතා කරලා කිව්වා උඹ දැන් අඬාගෙන පලයන් රජමාලිකාවට. මේ ඊට පස්සේ රජමාලිකාවට ගිහිල්ලා අඬාගෙන පොළොවේ පස් කක්ක අඬනකොට රජුරු වහයි ඇයි කියලා. කියාපන් අපේ තාත්තට මේ භවෙක් ලැබෙන්න ඉන්නවා. මේ ගොඩාක් දවස් මේ දරුවා බිහි වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකක් හරි බෙහෙතක් දෙන්න කියලා. ඊට පස්සේ රජුරු කියයි පිරිමි කොහෙද වන් දරුවෝ බිහි කරන්නේ කියලා. එහා එතකොට කියන්න කිව්වා. එහෙනම් අර අස්සේ කොහොමද පැටියෙක් වදන්නේ කියලා. තේරෙනව නේද? අර සමාන පැණයකින් විසඳනවා. එහෙම විසඳන ක්‍රමයක් නේ ස්වාමීනි. ඒක විසඳන එක ක්‍රමයක්. මහෞෂධ පඬිතුයන් විසින් මේ පිළිතුර. ඔව් ඊට පස්සේ කිව්වා රජතුමාට මේ මේ දිය කෙලින්ද පස් පීමේස සැඳි පොකුණක් ඕන පොකුණක් එවන්න කියලා. හරිද? ඊට පස්සේ කිව්වා මේ ආයෙත් ඔයගේ කට මේ කතා කරන්න පුළුවන් කොල්ලෙක් දාලා යවුවා. ඊට පස්සේ වතුර ඇඟේ දාගෙන මල් ඇඟේ දාගෙන අඳාගෙන රජමාලිගාවට පිරිසක් ගියා. ඇයි කියලා ඇහුවා. අනේ ඔබ වහන්සේට මේ නාන්න අපි පස් පියුමෙන් සුසැඳි පොකුණක් අරගෙන ආවා. කිව්ව පොකුණ ගේනකොට මේ කැලේට බැන්නා. මේ ඔබ වහන්සේගේ පරණ පොකුණ අර මේ අපිට පොඩ්ඩක් දෙන්න අර පොකුණ ගැට ගහලා ගේන්න කියලා. ජලියාවේ <laughs> විමසන්න කාරණාවක් නැතුවම <laughs> එතනින් එතනින්ම ඉවරයි. ඒ වගේ. තව ওই වගේ සිද්ධි තියෙනවා. ස්වාමිනේ ප්‍රඥා පාරමිතා පුරණ ඔව් ප්‍රඥා පාරමිතාවනේ. තව රාජ්‍යරෝ කියන මට වැලි වලින් අඹරවපු මේ ලණුවකෙන් ඔන්චිල්ලා පදින්න ඕන. මගේ ඔන්චිල්ලාව කැඩුනා. ඒ නිසා ඔන්චිල්ලාවට ලණුවක් ඇඳලා මේ ගොතලා යොපල්ලා කියලා වැලි වලින්. ඊට පස්සේ අර වගේ ඔය වගේ ප්‍රශ්නකින්ම විසඳනවා. ඊට පස්සේ මහෞෂධ පඬිතුමා ඇවිල්ලා කියනවා මේ මේ මේ අර වගේ ළමෙක් එව්වා. ඒවලා මේ කිව්වා මේ අනේ රාජතුමනි අපි මේ ලණුව වියන්න පටන් ගත්තා. හැබැයි ලණුවේ මේ ප්‍රමාණය සයිස් එක අපිට හිතා ගන්න බෑ. ඔබ වහන්සේ කලින් ඔන්චිලි පැදපු වැලි ඔන්චිල්ලාවෙන් කෑල්ලක් දෙන්න අපි. ඒක සයිස් එකට අපි මේ ලණුවක් ගොතාගෙන ඉන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා පිස්සු දෙයක් වැලි වලින් කොහෙද ලණුව අඹරන්නේ කිව්වා. කිව්වා එහෙනම් ඔබ වහන්සේටත් බැයි නම් අපි කොහොමද මේ ලණුව අඹරන්නේ? අර සමාන පැසේ පැනේකින් විසඳීමක් කියලා එකක් තියෙනවා. දැන් මේක ඒ වගේ එකක්. ඊට පස්සේ තව අපි බලමු ඊළඟ. තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුත්තර වනසේක්ද? ඒ කියන්නේ උත්තම ශ්‍රේෂ්ඨ පවර ඒ වාගේ කෙනෙක් තුන් ලෝකෙම නැත්නම් එවැනි වූ අනුත්තර වෙනසෙක්ද බුදුරජාණන් වහන්සේ එසේ මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ අනුත්තර වෙනසේක ස්වාමීනි නාගසේනයන් වහන්සේ නොදුටු විරු කෙනෙක් ගැන ඔබ වහන්සේ කොහොමද දන්නේ බුදුරජාණන් වහන්සේ අනුත්තරයි කියලා? ඔබ වහන්සේ දැකලා නැත්තම් ඔබ වහන්සේගේ ගුරුවරු දැකලා නැත්තම් බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා ශ්‍රේෂ්ඨ කෙනෙක් කිය අනුත්තරයි කියලා ඔබ වහන්සේ කොහොමද දන්නේ? ඇහුව රජතුමනි මේ ගැන මොකද්ද ඔබ හිතන්නේ? මහා සමුද්‍රය නොදුටු විරු යම් කෙනෙක් සිටිද්ද ඒ මහා සමුද්‍රයේ ගැඹුරු බවක් පමන කළ නොහැකි ජල කඳක් ඇති බවක් එහි යටට කිමිදීම ඉතා දුෂ්කර බවක් මේ ගංගා යමුනා අචිරවති සරබු මහී යන පංචමහා නදියන්ගේ ජලය নিরතුරුවම මහා සයුරට පිවිසෙමින් තිබෙන බවත් මේ මහා සාගරයේ අඩුවක් හෝ වැඩියක් හෝ නැති බවත් ඔහු දන්නවාද මොහොඳ දැකලා නැහැ නමුත් මොහොඳ මහා ගාම්භීර එකක් ගංගාවල වතුර යන්නේ ඒකට ගැඹුරුයි කියලා මිනිස්සු දන්නේ නැද්ද හෝ මොහොඳ දැකලා නැති අය ඊළවසක අනේ ස්වාමීනි දන්නවා ආ මේ විදිය තමයි මහරජාණෙනි මහත් වූ සංඝයා පිරිනිවන් පානා බව පෙනෙද්දී තමයි මා දන්නේ භාග්‍යතුන් වහන්සේ අනුත්තර වනසේක අපූර්ව කතාවක් කියන්නේ. මහත් වූ සංඝ පිරිසක් පිරිනිවන් පානවා දැකලා. ඒ කියන්නේ බොහෝ දෙනා සංසාරයෙන් නිදහස් වෙනවා දකිනකොට අපිටම හිතෙනවා මේ ධර්ම ඉස්මතු කරපු ශාස්ත්‍රුන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම අනුත්තරයි කියලා. ඒකාන්තයෙන් අනුස්තරයි කියලා. හරි පුදුමයි ඉතින් නේද? සාගරය දැක්ක දැන් ඉන්දියාවේ තියෙනවනේ දැන් ඉන්දියාවේ ගත්තොත් ප්‍රාන්ත විශාලයිනේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් බුද්ධ ගයාවේ බුද්ධ ගයාවේ කට්ටිය දැකලා නැහැ මොහොත මොකද්ද කියලා. බිහාර ප්‍රාන්තේ ඉන්න අය. ඉතින් අර මොහොත අයිනත තියෙන ඒ ඔව් ඒ පැතිවල අය විතරයිනේ දකින්නේ. ඉතින් නමුත් ඒ අය මොහොත ගැන කියනකොට ඒ අයද තේරෙනවා. ඒ අය මහ විශාල ජලස්කන්ධයක් කියලා තේරෙනවා ඒ අයට. ඉතින් ඒ වාගේ බුදුරජාණන් වහන්සේ නොදැක්කා වුණාට මේ රහතන් වහන්සේලා පිරිනුවම් පාන හැටි ධර්මය මේවා දකිනකොට හිතෙනවා බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තයෙන්ම ශ්‍රේෂ්ඨයි කියලා. මේ විදිහට තමයි කව තේරුම් ගත්තේ බුදුරජාණන් වහන්සේ නොදැක වුණත් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා. ස්වාමීන් අවසර මේ කාරණාව සිහින විමසගන්නේ සාරිපුත්තයන් වහන්සේ එසේ භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදුණු ආකාරය පිළිබඳව අපිට කියලා දෙන සූත්‍ර ධර්මයක් තියෙනවනේ. ඔව් සම්පසාදනීය සූත්‍රය. සම්පසාදනීය සූත්‍රයේ ඒකේ තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පැහැදුණු හැටි. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේ දැකලානේ. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ දැකලා දැන් මෙතන කියන්නේ දකින්න නැතුව කොහොමද පහදින්නේ කියලා. ඒකයි. කියනවා ස්වාමීනි ඊළඟ ප්‍රශ්නේ අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අනුත්තර බව දැනගන්න පුළුවන්ද? දැන් ආය ආනවා අනුත්තරයි කියලා දැනගන්න පුළුවන්ද? ඊට පස්සේ කියන රයිතුමනි දැනගන්න පුළුවන්. කොහොමද? ස්වාමිනී කොහොමද ඒ දැනගන්නේ? මහරජාණන් මෙය පෙර සිදු දෙයක්. තිස්සනම් ඉෂ්ඨවීරයන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ ලේඛන ආචාර්යින් වහන්සේ නමක්. උන්වහන්සේ අපවත් වී බොහෝ වර්ෂ ගණනක් වෙනවා. උන්වහන්සේ ගැන අපි දැනගන්නේ කොහොමද? කිව්වොත් තිස්ස කියන ආචාර්යින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ අපවත් වෙලා ගොඩාක් කල උන්වහන්සේ ලියන කියන කෙනෙක් අපි කොහොමද උන්වහන්සේ ගැන දැනගන්නේ කොහොමද කියලා ඇහුවා. රජතුමා කියනවා ස්වාමීනි උන්වහන්සේ ලියපු පොත් කියවපුවම උන්වහන්සේ ගැන හිතා ගන්න පුළුවන් කියලා. එහෙම නේද? දැන් අපි ගත්තොත් එහෙම ඔන්න අපි කියමුකෝ පරණහාමුදුරුවරු අපි කියමු රේණුකානේ නායක හාමුදුරුවෝ දැකලා නැහැ. නමුත් උන්වහන්සේගේ පොත් කියවනකොට උන්වහන්සේ කවුරු වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම විද්‍යා චක්‍රවර්ති කියලා කෙනෙක් හිටියාය හරි ශ්‍රද්ධාවන්තය කියලා කියනවා. අපි දැකලා නැහැ කොහේ හිටපු කෙනෙක් දන්නේත් නැහැ. නමුත් බුත්සරණ, ධම්සරණ, සංඝසරණ කියනකොට කොයි වගේ කෙනෙක්ද කියලා හිතා ගන්න පුළුවන්. සද්ධර්ම රත්නාවලිය දීපු ධර්මසේන හිමියා. ඉතින් ඒ වාගේ ඒ අය උන්වහන්සේලා කොහොමද මේ කාලේ හිටියේ කියලා උන්වහන්සේලාගේ පොත්වලින් තමයි තේරෙන්නේ. ඇත්තම නේද? දැන් මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා අපිට තේරෙන්නේ උන්වහන්සේගේ වැඩපිළිවෙල තේරුම් ගන්න කෙනෙක්. ආන් ඒ වගේ තමයි යමෙක් ධර්මයේ දකීද ඔහු භාග්‍යතුන් වහන්සේව දකි. මහරජාණෙනි ධර්මයේ වනාහි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය. ස්වාමිනී ඔබ වහන්සේ නම් හරි දක්ෂයි කියලා සතුටු වෙනවා. ඇස්තරම මහත්තයා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා පොඩ්ඩක් හරි අපේ හිතට හැඟීමක් ආවේ මේ ධර්මයේ නේද? එහෙමයි ස්වාමී. කවදාවත් ධර්මයක් අහපු නැති කෙනෙකුට අද කාලේ කිසිම බණපදයක් අහපු නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරෙනවද? තේරෙන විදියක් නැහැ. තේරෙන්නේ ඒ නිසා ධර්මයේ කියවලා නැති නිසා ධර්මයේ දන්නේ නැති නිසා තමයි අන්‍යාගමිකය මේ බුද්ධ ශාසනයට බනින්නේ. ඒ නිසා ඉතින් දැන් මේ මේ අන්‍යාගමිකයන්ටත් තියෙනවා නම් ඥානයක් පොඩ්ඩක් හරි කියලා පොඩ මේ ධර්මයේ කියවනවා නම් දැන් විදේශ රටවල් වල බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිම වලට ගොඩාක් අගහරු වෙන විදිහට තියෙන්නේ. සමහර ඇමරිකාවේ සමහර තැන් මේ තියෙනවා කියලා මට එහි හිටපු ස්වාමීන් වහන්සේලා මතක් කරලා තියෙනවා. මේ මේසවලට මේ කකුල් විදිහට බුදු පිළිම. ඊට සුද්ධ වීදුර දාලා පොඩි ටේබල් එක. කකුල අපිට කකුලක් දාන්න ඒක. ඇයි මේ? ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. ඒ නිසා යම් දවසක ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්නවාද ආන් එදාට තමයි තේරෙන්නේ බුදුරජාණන් වහන්සේ නම් අනුත්තරයි කියලා. දැන් අපිට මහත්ය බුදුරජාණන් වහන්සේ ගැන කවුරු හරි මොනවා හරි කියනකොට අපිට බය හිතෙනවනේ. අනේ මෙයා මේ සංසාරෙට කොහොම අරන් යයිද මේවා කියලා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අහලා කියලා තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ ගැන අහලා නැති, දන්නේ නැති, කියවලා නැති, ධර්මයේ ඇසුරු කරලා නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේට ගරු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. ඒකයි ඒ නිසා අපිට ඒ කාලේ ගැන තේරුම් ගන්න තියෙන්නේ ධර්මය. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ මේ ශාසනයේ හැම දෙයක්ම තේරුම් ගන්න තියෙන්නේ ධර්මයෙන්. ඒ කාලේ රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒ කාලේ සිදු වුණ ධර්ම සාකච්ඡා ඒකයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ නිතර ඇසුරු කිරීම මහා වාසනාවක් කියලා කියන්න තියෙනවා. එහෙමයි ස්වාමී. ඒකයි. මිලිඳු රාජපක්ෂේ උතුම් සදාම් පිළිසඳර සමග ඔබ රැඳෙන්න ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්කරුවන් විදිහට. ඉතින් මේ උතුම් දහම් පිළිසඳර අපි තවදුරටත් පින්වත් ස්වාමීන් වහන්සේට වන්දනා කරලා දැනගනිමු අවසරයි ස්වාමීන්. ඔව් මහත්තයා දැන් අපි මේ රාජ්‍යරුවන්ට ප්‍රශ්නයක් ආවනේ මේ ධර්මයේ තුලින් තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ කියලා නාගසේන මහරහතන් වහන්සේ ප්‍රකාශයක් කළානේ. එහෙමයි. රාජතුමා එකපාර මහනවා ස්වාමීන් නාගසේන වහන්සේ ඔබ වහන්සේ ධර්මයේ දැක්කද? අවසරයි ස්වාමීන්. එකපාර මහනවා ඔබ වහන්සේ ධර්මයේ දැක්කද? අපේ නාගසේන මහරහතන් වහන්සේ කියන එසේ මහරජාණෙනි ධර්මාබෝධයේ පිණිස බුදුරජාණන් වහන්සේ දේශන ලද ධර්ම නියාමයට අනුගතව බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද විනය නියාමයට අනුගතව ශ්‍රාවකයන් වහන්සේලා විසින් ජීවිතාන්තය දක්වා පැවැත්විය යුතුයි පුදුම උත්තරයක් දෙන්නේ මහත්තයා. මොකද දෙන උත්තරේ ඇහුවේ ඔබ වහන්සේ ධර්මයේ දැක්කද කියලානේ. ඊළඟටලා කිව්වා ඔව් හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මේ මහාන වෙච්ච අය ධර්මයේ දැක දැක ඉන්නේ ධර්ම ධර්ම විනය දැක දැක ඊට අනුගතව ඉන්න තමයි මහානකම තියෙන්නේ කිව්වා. එහෙමයි ස්වාමී. මේකෙම තමන්ගේ පැත්තටද කිව්වේ ඒක සාසනීය පැත්තට. සාසනීයට බැර කරන්නේ ස්වාමී. පුදුමයි මේ අරහත්ත්වයේ සංගවා ගන්න තන අපේ නාගසේන මහරහතන් වහන්සේ තිබ්බ රජුරෝ කැර කියලා අරහත්ත්වය නේද විමසන්නේ කරන්නේ අරහත්ත්වය කැර කියලා වැඩි රජුරෝ කරකවලා අහනවා කරකවලා කොහොම හරි උත්තරේ එන විදියට ඉතින් අර ඒ කියන්නේ මෙහෙමයි රහතන් වහන්සේලා නිරන්තරයෙන් පිහිටි 100කින් ඉන්නේ. උන්වහන්සේලාව කරකවන්න බෑ. දැන් අපි 100ක් පාතක් නැතුව නාමනේ අනිත් අයට අපි නිකන් මේ ඔව් මේ මේවා වෙලා යන්නේ. ඉතින් මේ රහතන් වහන්සේලා එහෙම අනිත් අයට ඕන විදිහට කරකවන්න බෑ. නම්සලා පිහිටි සියයෙන් සිටින නිසා. ඊට පස්සේ රජුරු අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ මේ ශරීරයේ පරලොව යන්නේත් නැත්තම් යලි පිළිසිඳ ගන්නවා නම් එබඳු දෙයක් තිබේද? මම හිතනවා මහත්තයා මේ ප්‍රශ්නේ පැහැදිලි ඇති කියලා. කලින් විමසපු ප්‍රශ්නේ නේද ස්වාමීනි? ඔව් නමුත් මේක චුට්ටක් වෙනස් ආකාරයකින් අහන්නේ. අහන්නේ මේ ශරීරයේ යන්නේ නැත්තම් මරුණාට පස්සේ එහෙමයි. එතකොට පිළිසිඳ ගන්නවා කියලා වෙන එකක් තියෙනවා. දැන් මේක යන්නේ නැහැ ඊළඟ ජීවිතේට. ඒතකොට මොකද්ද මේ කියලා. ඊට පස්සේ කියනවා මහරජාණෙනි මේ ශරීරයේ පරලෝ යන්නේ නමුත් අම්මා කෙනෙක්ගේ බඩේ කොයි හරි පිළිසිඳ ගන්නවා කියලා එකක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නාගසේනයන් වහන්සේ කොහොමද මේ ශරීරයේ ඊළඟ ජීවිතයකට යන්නේ නැත්තම් කොහොමද පිළිසිඳ ගන්නෙ කියනවා මහරජාණෙනි යම්කිසි පුරුෂයෙක් පහනකින් තවත් පහනක් ගන්නවා පත්තු කරනවා දැල්වනවා එතකොට මහරජාණනි අර මුලින් ඇති පහන පසු පහනට ආවාද හරි ලස්සන උපමාවක් එහෙමයි ස්වාමීනි පහනකින් පහනක් පත්තු කරනකොට මේ පහන පත් වෙනකොට මෙහින් මේකෙන් මේකට පහනක් ආවද දැල්ලා පරණ එක තියෙනවනේ එහෙමනේ. ඊට පස්සේ කියනවා මහරජාණන් ඒ විදිහේ තමයි මේ ශාරීරියේ පරලෝ යන්නේ නැහැ. නමුත් යාලි පිළිසඳ ගන්නවා. ස්වාමීනි තවත් උපමාවක් පදාළ වෙනවා. මහරජාණෙනි ඔබ කුඩා අවදියේ ශ්ලෝක උගන්වන ගුරුවරුන් සමීපයේ සිට යම්කිසි ශ්ලෝකයක් ඉගෙනගෙන තිබෙනවාද? ශ්ලෝක ගාථා ශ්ලෝක කියන්නේ සංස්කෘතනේ. ඊට පස්සේ අපි අහනවා පුංචි කාලේ ගාතාව මොනවා හරි ඉගෙනගෙන තියනවද ගුරුවරුන්ගෙන් එසේ කිව්වා කේම මහරජාණන් ඒ ශ්ලෝක ආචාර්ය පාදයන් වහන්සේ තුලින් නික්මී ඔබ තුලට ආවා දැව්වා ආචාර්යන් වහන්සේගෙන් ඒ ගාතාව ගැලවිලා ඔබට ආවාද? ඒක කියන්නේ ඔබට ගාතාව එනවා ආචාර්යන් වහන්සේට අමතක වෙනවා. එහෙම වෙනවද කියලා අහනවා. ඊට පස්සේ නෑ ස්වාමිනේ කියනවා. මහරජාණන් එබඳුම තමයි මේ ශරීරයේ පරලෝ යනවා නෙවෙයි. නමුත් යලි පිරිසිඳ ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මහතේ මේ අනුව දැන් තේරෙනවා උපතක් කරා යන්නේ කොහොමද කියලා මේ ශරීරය මෙහෙ දාලා ඒකට තමයි ඊට පස්සේ ගෞරව සම්මාන උපහාර ඒව ඔක්කොම ටික. ඉතින් අර පහනකින් පහනක් දැල්ලුවාට පස්සේ මේ පහනට එක එක දේවල් කරද්දී අර පහන යනවා. නේ? ඉතින් ඒ ඒ විදිහට තමයි උපතින් උපතක් කරා යනවා කියලා මේ මේ මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන්නේ. එතකොට මේ මිලිඳු රජුරෝ ඒකට සතුටු වෙලා එකපාරම අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ වේදගූ යනුවෙන් කෙනෙක් මෙහි ලැබිය හැකිද? දැන් ආයෙත් අර කලින් වේදගූ කියලා හෙවුවා. දැන් පහනකින් පහනකට යනකොට ওই දෙක ජොයින්ට් කරන කෙනෙක් ඉන්නවද කියලා මේ අහන්නේ. නූල වගේ සම්බන්ධයේ ඔව් සම්බන්ධ කරන්නේ කවුද කියලා අහන්නේ. ආත්මයක් තියෙනවද කියලා මේ අහන්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි මහරජාණනි පරමාර්ථ වශයෙන් විමසා බලද්දී වේදගෝ කියා කෙනෙක් නොලැබේ. පරමාර්ථ වශයෙන් විමසනවා කියන්නේ සාමාන්‍යයෙන් බැලූ බැලමට කතා කරපු කරන විදිහට පේනවා වගේ දැනෙනවා කවුරු හරි යනවා වගේ. නමුත් සත්‍ය වශයෙන් විමසනකොට ආත්මයක් කියලා කෙනෙක් නැහැ. හේතුඵල ධමයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකට ගොඩාක් සතුටු වුණා නාගසේන මේ අපේ මිනිඳු රජතුමා. ඒ විදිහට දහම් සංවාදය ඒ විදිහට දැන් කෙටි ප්‍රශ්න විදිහට දිගින් දිගටම යන එක තමයි සිද්ධ වෙන්නේ. ස්වාමීන් ඉදිරියට තව බොහෝ කාරණා අපිට දැනගන්න ලැබෙන්නේ විනේෂා. නෑ මේක තියෙනවා. දැන් ඊළඟට මහත්ය තියෙනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ ශරීරයෙන් වෙනස් ශරීරයකට සංක්‍රමණය වෙන කවුරුන් හෝ සත්වෙක් ඉන්නවද? ආයෙත් අරක වෙන වෙන වචන වලින් හැබැයි මේක නම් මේ රජතුමාට උත්තරයක් ඕන නිසාම යහන්නේ. ඊට පස්සේ කියනවා රයිතුමනි නෑ. තවත් ජීවිතකින් තවත් ජීවිතයකට සත්වෙක් පුජ්‍යලෙක් කියලා කෙනෙක් කියන්නේ ඊට පස්සේ අහනවා ඉන්දින් ස්වාමීනි නාගසේනයන් වහන්සේ මේ කයෙන් වෙනත් කයකට සංක්‍රමණය වෙන කෙනෙක් නැත්නම් ඔහු පාප කර්ම වලින් නිදහස් වුණා නොවේද? කිව්වා මේ කයෙන් අනික් කයකට කෙනෙක් යන්නේ නැත්නම් මේ ජීවිතේ කරපු පෞ ටික අරයට යන්න විදියක් නැහැ නේද? ස්වාමීන් අවසරයි මිලිඳු රාජතුමන් බොහෝ ප්‍රශ්න ගණනාවක් නාගසේන මහරහතන් වහන්සේගෙන් විමසන ස්වාමීන් නැවත නැවත විමසනවා යම් දවසක මේ ශාසනයේ පසුගාමී අපට පිළිසරණ සැලසෙනවා කියන අදහස රජතුමාගේ තේ තිබුණා ස්වාමීන් දැන් මේකේ දැන් බලන්න මහන්තයා ධර්ම සාකච්ඡාවල් ඇසීමේ දැන් අපි ඔක්කොම අසන කණ්ඩායමනේ එහෙමයි ස්වාමීන් ඇත්තරම ධර්ම සාකච්ඡාව උනේ මිලින්ද රජුරෝයි නාගසේන මහරහතන් වහන්සේ අතරනේ. එහෙමයි. එතකොට එතන ගිය දහම් සංවාදේ අපි ඔක්කොම අහන තැන මේ ඉන්නේ. එතකොට බලන්න සැබෑ ධර්ම සාකච්ඡාවක් වුණාට පස්සේ කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. සාවධානව කන් එතකොට වටේ පිටේ ඉන්න අය සාවධානව කන් දෙන හැටි. දැන් මේ මිරිඳු රාජ ප්‍රශ්නේ අහනකොට ඔබ සාවධානව සවන් දෙනවා කියන්නේ ධර්ම සාකච්ඡාවක් නේ සවන් දෙන්නේ. එතකොට දැන් යම් තැනක ධර්ම සාකච්ඡාවක් කියලා කාල ගෝට්ටියක් නා. එතන ධර්ම සාකච්ඡාවක් නෙවෙයි තියෙන්නේ. එතන තියෙන කාල ගෝට්ටිය. එයාත් එකක් කියනවා, මෙයාත් එකක් කියනවා, අරිමුත් එකක් කියනවා, අරිමුත් එකක් කියනවා. පස්සේ බලන්න යනකොට අහන්න කට්ටිය නෑ. කියන කට්ටිය විතරයි. එතකොට මෙතන එහෙම නෑ මහත්තයා. ඉතින් දැන් අර අපි කතා කර හිටපු කාරණා විශේෂයි කතා කරමු. ඒ තමයි නාග කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ ශරීරයෙන් වෙනස් ශරීරයකට සත්‍යයක් යනවාද කියලා. ඊට පස්සේ කියනවා නෑ කියලා. එහෙනම් මේ ශරීරයෙන් වෙනස් ශරීරයකට කෙනෙක් යන්නේ නැත්තම් ඔහු කරපු කර්ම ටික එතන ඉවරයිනේ. නේද? මෙතන මෙයා කරපු පාප කර්ම ටික ගෙනියන්න කෙනෙක් නෑ. එසේ මහරජාණෙනි, ඉදින් පිළිසිඳ ගන්නේ නැත්නම් පාප කර්මයන්ගෙන් නිදාගන්න. ඔව් ඒකනම් හරි. හැබැයි ඉපදුවේ නැත්නම් හරි. මේ ජීවිතෙන් ගිහිල්ලා තවත් ජීවිතයක ඉපදෙන්නේ නැත්නම් මෙහි කර්ම වලට වග කියන්න කෙනෙක් නැහැ. නමුත් ගිහිල්ලා ඉපදෙනවා කියලා යම් කරුණක් තියනවාද? ඒ නිසා ඔහු කරපු කර්ම වලින් නම් ඔහුට නිදහස් වෙන්න බෑ. ස්වාමීනි ඔබ වහන්සේ කියපු දේ මට උපමාවකින් තේරුම් කරලා දෙන්න. රජතුමා එහෙම අහනවා. ඊට පස්සේ අපි නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණන් එක්තරා පුරුෂයෙක් තවත් පුරුෂයෙකුගේ අඹයක් සොරකම් කරනවා. කිම? ඔහු දඬුවම් ලැබිය යුතුයි නේද? තවත් කෙනෙක්ගේ අඹ තව කෙනෙක් හොරකම් කළොත් දඬුවම් දෙනවා. එහෙමයි ගයිතුම් ස්වාමීනි දඬුවම් දෙනවා. මහරජාණන් ඔහු යම් අඹයක් අර පුජ්‍යලයා සිටෙව්වාද මොහු ඒවා සොරකම් කළේ නැහැ. ඉතින් කවර කරුණක් නිසාද මොහු දඬුවම් ලැබිය යුත්තේ? ඇත්තටම අර අයිතිකාරයා ඉඳපු අඹේ නෙවෙයිනේ හොරා කැඩුවේ. පැහැදිලි නේද? ඒතකොට මොකද මෙයාගේ වහරකම් කළා කියලා කියන්නේ? කියනවා ස්වාමීනි ඒ සොරකම් කළ අඹ හටගත්තේ කලින් සිට වූ අඹ නිසායි. ඒ නිසා ඔහු දඬුවම් ලැබිය යුතුයි. අඹ හොරකම් කළාට මුලින් හිටපු අඹෙන් තමයි අර අඹ ගහ හැදුනේ. මහරජාණනි ওই විදිහමයි මේ නාම රූප කරන කොටගෙන යම් කුසල අකුසල කර්මයක් කරයිද ඒ කර්මේනුයි අන්‍යෝ නාම රූපයන් පිළිසිඳගන්නේ ඒ හේතුව නිසායි පාප කර්මයන්ගෙන් නිදහස් නොවන්නේ ස්වාමිනී නාගසේනයන් වහන්සේ දක්සයි කියලා ඒ ප්‍රශ්නේ සතුටු වෙනවා මේ කියන නාම රූප වලින් තමයි මහත්තයා ඊළඟ නාම රූප හදලා දෙන්නේ එහෙමයි මේ ජීවිතෙන් තමයි ඊළඟ ජීවිතේ හැදෙන්නේ ඒ නිසා මේ අර අර අඹේ කතාව වගේ මේ ඔහුට කර්මයෙන් නිදහස් වීමක් නැහැ. කර්මෙන්ද ජීවිතේ හැදෙන්නේ ස්වාමීන් ඊළඟට. ඔව් දැන් අර දැන් කි අර මේ මේ තියෙන නාම රූප වලින් චේතනාවක් මුල් කරගෙන සිතින් කයෙන් වචනෙන් කර්ම කළාට පස්සේ ඇහෙන් කරපු කර්ම ටික තවත් උපදින තැන ඒ ඇහැට බලපානවා. ඒතකොට එතන වෙන්නේ නැහැ. එහෙසම්. කනෙන් කරපු කර්ම ටික අහේ කනට බලපානවා. හැබැයි ඒ කන වෙන කනක්. මෙහෙන් නාසයෙන් කරපු කර්ම ටික අර නාසයට බලපානවා. හැබැයි ඒක වෙනම නාහයක්. අපි කියමුකෝ දැන් මෙහි ඉන්න කෙනෙක් ගවයෙක් අතර ඉපදුනාට පස්සේ යාට තියෙන නහය වෙන එකක්. අලියෙක් ඇතෙක් අතර ඉපදුනාට පස්සේ ඕගේ නායෙන් තමයි හොඳ වැලදික් කරලා මේ ආහාර පාන ගන්න ඔක්කොම හොඳ වැලතාවෙනික වෙනවා. කර්මානුරූපව මේ සත්වය හැදෙන හැටි. නාම රූපය වෙනස් ස්වභාවයෙන් ලැබෙනවා නේද ස්වාමීනි? නාම මේ නාම රූපෙන් තවත් වෙනස් ස්වභාවයෙන් යුතු නාම රූපයක් හදලා දෙනවා. එහෙමයි. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ ජීවිතේ කරපු කර්මවලට අර ඊළඟ ඉපදෙන කෙනා වගකීම් යුතු වෙනවා. එහෙමයි. සේරම හම්බ වෙනවා මොනගේ? ඔව්. ඉතින් ඒකයි මේ කියන්නේ. වෙන කෙනෙක් වෙලා ඉපදුනාට එහෙම ඊළඟට මිලිඳු රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ මේ නාම රූපය දැන් මේකේ තියෙන ලොකු විශේෂත්වයක් තමයි මේ දහම් සාකච්ඡාවේ අර කලින් අහපු ප්‍රශ්නෙට අදාළයි දෙවෙනියෙන් අහන එක. ඒ කලින් අහපු ප්‍රශ්නේ කියවිච්ච වචනයක් හෝ කරුණක් මුල් කරගෙන තමයි ඊළඟ ප්‍රශ්නේ අහන්නේ. දැන් අරකේ නාම රූප කතාවක් කියවනේ. ඒ නිසා දැන් මේ ප්‍රශ්නේදීන් අහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ මේ නාම රූප කරනකොටගෙන කුසල් හෝ අකුසල් හෝ කර්මයන් කළේ නම් ඒ කර්ම තියෙන්නේ කොහෙද? හරි ලස්සන ප්‍රශ්න. දැන් මහත්තයා අපි මේ hina වෙලා පොඩ්ඩක් අදහම් කතාවක යෙදීලා ඉන්නවා. මේ ධර්මහාන සැදැවතුනොත් මේ ටීවී එක ඉස්සරහා එහෙම නැත්නම් ගුවන් විදුලියෙන් ධර්මය අහගෙන ඉන්න. ඉතින් මේ අහනකොට මෙයාලා උපතේ ඉඳලා කරපු කර්ම ටික කොහෙද තියෙන්නේ? එහෙමයි ස්වාමී. සංසාරික කර්ම කොහෙද තියෙන්නේ? ඇහුව ස්වාමීනි මේ නාම රූප යනවා කියලා කියනවා. කරපු කර්ම ටික කොහෙද තියෙන්නේ? ඊට පස්සේ ඇහුව මහරජාණෙනි මේ කර්මයන් තමා අත්නොහැර යන සෙවණැල්ලක් මේ තමා පසුපස හඹායි. ස්වාමීනි මේ කර්මයන් පෙන්වන්න පුළුවන්ද? මෙතනයි තියෙන්නේ කියලා. මේ කර්මයන් මේ මේ කර්මයන් යේ තියෙන්නේ කියලා. මහරජාණෙනි මේ මේ කර්මයන් තමයි තියෙන්නේ කියලා ඒ කර්මයන් පෙන්වන්න බෑ. මේ මේ කර්ම අහවල් තැන තියෙනවා මේ විදිහට තියෙන කියලා කර්ම පෙන්වන්න බෑ. නමුත් හේවණල්ලව කියනවා. කර්ම විපාක දෙන අවස්ථා පෙන්වන්නත් බැහැද ස්වාමීනි? දැන් මේකෙන් අහනවා ස්වාමීනි උපමාවක් කියලා දෙන්න කියලා. එහෙමයි. ඊට පස්සේ අහනවා කියනවා මහරජාණෙනි මේ ගැන කුමක්ද සිතන්නේ? තවම පළ හට නොගත් යම් මේ වෘක්ෂයෝ වෙද්ද මේ මේ තැන්වල ඒ හට ගන්නා පළ දැන් තියෙනවාය කියලා ඒ පළ පෙන්වන්න පුළුවන්ද? එහෙමයි. ඔන්න අඹ වාරේ හැදෙනකොට අඹ ගෙඩි හැදෙනවා. එතකොට මේ අඹ ගෙඩි ගහේ කොතනද තිබ්බේ? තිබ්බ තැනක් කියන්න පුළුවන්ද? හැදෙන්න කලින් තිබ්බේ කොහෙද කියලා? කියන්න බැහැ නිසා. කියන්න බෑනේ. අවස්ථාව යෙදිච්ච ගමන් විපාක දෙනවා. පරිසරයේ යෙදිච්ච ගමන් විපාක දෙනවා. මහත්තයා අපිට කොයි කොයි විදියට මැරිලා යන්න තියෙනවද දන්නේ නැහැ. දැන් මට අද මේ අර දොස්තර මහත්තයෙක් කතා කරද්දී මතක් කළා මේ සමහර මිනිසුන්ගේ මේ එක විදියට ඉඳලා පස්ස පැති කුණු වෙලා නරක් වෙලා මේ පස්ස ඇටකටුව පේනවා කිව්වා. මේ පන පිටින් කාග කියන්නද හැරෙන්නද ඊළඟට තමන්ගේ මල මුත්‍රා ගොඩේ ඉන්නේ අතපය වාරුනේ. සමහර අය සියදිවි හානි කර ගන්නවාද? ඒතර මහත්ය මේ උපන් සත්‍යයට උරුම වෙච්ච දුක නේද? ඒතර අපි දන්නවද නිකන් මේ මිනිස්සු නිකන් නාට්‍යයක් බලලා මොනවාරි තියෙන දෙයක් කාලා මේ ජොලියේ ඉන්න මිනිස්සු කොයි කොයි විදියට මැරෙන්න තියනවද කියලා. අර පේන්නේ පහුගිය දවස්වල කරදර එනකොට මස් කෑලි මේ නේද අර ගත්තේ. සවලේ මස් කෑලි නේද ගත්තේ. අපි දන්නවද අපේ ජීවිත ඔහොම වෙන්න තියනවද කියලා. කර්මාන රූප එතෙන්ට දානවනේ. ওই පහුගිය දවස්වල බොහොම සිද්ධියත් එක බලනකොට අහඹු ලෙස බේරිච්ච අයගේ පුදුම කතානේ තියෙන්නේ. ඒ වගේම අහඹු ලෙස දෙන්න සෙට් වෙච්ච අයගේ පුදුම කතානේ තියෙන්නේ. කර්මයේ විසින් එහෙට ගෙනියනවා මෙහෙට ගෙනියනවා. දැන් අර හෝටලේ බෝම්බ සිද්ධිය නැති වෙච්ච මේ කෙනෙක්ගේ කතාවක් තියෙනවා. එයා දුවයි තාත්තයි බේරිලා තව මේ පුතෙකුයි අම්මයි නැති වෙලා. කියන්නේ යාළ එකට මේ හෝටලේ එකට හැමදාම උදේට කන්නේ බොන්නේ. ඉතින් කවදාවත් නැතුව අර දුව තාත්තගෙන් තැඹිලි ඉල්ලලා. ඉතින් තාත්තට පුදුමයි මේ දුව තැඹිලි ඉල්ලන්නේ කියලා. ඉතින් කොහොම හරි අම්මලාට ඔයාලා ඉන්න හෝටල් එකේ කියලා තැඹිලි ගේන්න ගිහිල්ලා දුවත් එක්ක. ඒ අතරේ පිපුරුවා. මේ බලන්න මේ වෙන් වෙන හැටි එතන. හරි පුදුමයි. ඒක තමයි කර්මයේ විසින් ලං කරලා දෙන හැටි, කර්මයේ විසින් වෙන් කරලා දෙන හැටි. එහෙමයි. කොයි කොයි විදිහට නම් අපිට මැරෙන්න සිද්ධ වෙයිද කියලා අපි දන්නේ නැහැ. මහත්තයා ඊට පස්සේ දැන් ඕන මේ මාළගෙවල වල මිනි වෙන් කරනකොට එයාලගේ ඇඟිල්ලේ මොද්දක් හෝ එහෙම නැත්නම් පාච්චයක් හෝ එහෙම නැත්නම් ඇඳේ මේ ශරීරයේ තියෙන වස්ත්‍ර කෑල්ලක් හෝ ඒ වගේ දෙයක් මුල් කරගෙන තමයි මේ අහවලා කියලා ඒ කෑල්ල දාලා තව මස් කෑල්ල ටිකක් දාලා මිනි පෙට්ටි හදලා දෙන්නේ. සමහරට අඳාගෙන වැළපීගෙන මේ බදාගෙන පෙට්ටිය බදාගෙන අඳන්නේ කවදාවත් දැකපු නැති අයගේ මස්. මෙහිම සංසාරේ කියන්නේ. මේතොර කර්මාන රූප අපි එතෙන්ද කොයි විදිහට යවනවද කියලා කවුද දන්නේ? මේ කර්ම කොහෙද තියෙන්නේ කියලා පේන්නන්න පුළුවන් තැනක් නැහැ. කාලෙට යෙදෙනවා. අඹ වාරයට අඹ හැදෙනවා. ඒ වගේ දුක් විඳින කාලේ ආපු ගමන් සංසාරේ විඳවන්න තිබ්බ දුක් ටිකේනවා. හැබැයි එතෙක් ඒක කොහෙද තිබ්බේ කියලා හොයාගන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් මහත්තයා මේ අපි කියන හිතන්නකෝ දැන් මේකටම අදාළ උපමාවක් ගත්තොත් එහෙම තවත් තේරුම් ගමු අපි ඒ තමයි අපි කියමු පොල් ගෙඩියක් ගන්නවා පැලවිච්ච පොල් ගෙඩියක් අරන් හින්දවනකොට මේ පැලවිච්ච පොල් ගෙඩිය ලොකු වෙලා මේකේ මේ මේ ගෙඩි ලැබෙනවා මෙච්චර ගෙඩි ප්‍රමාණයක් මෙච්චර වලු ප්‍රමාණයක් මෙච්චර මල් ප්‍රමාණයක් මෙච්චර කොළ ප්‍රමාණයක් හැදෙනවා කියලා මේ පොඩි ගෙඩිය දැක්කම හොයන්න පුළුවන්ද? හොයන්න බැහැ. අර පොල් ගහෙන් පොල් ගෙඩි ලක්ෂයක් කඩනවා නම් මේ ගහේ ඒක කොහෙද පෙන්වන්න දෙන්නේ? නමුත් මේක තමයි බීජේ. ඒ බීජෙන් තමයි ලොකු වෙලා යම් දවසක ඵලය දෙන්නේ. ආන් ඒ වගේ තමයි hina වෙලා මේ කට්ටිය හිටියට එක එක කෙනාට එක එක කර්ම තියෙනවා. පරිසරයේ යෙදිච්ච ගමන් විපාක දෙනවා. පරිසරයේ යෙදිච්ච ගමන් විපාක දෙනවා. ස්වාමිනේ පරිසරයේ නොයදුණු කල ඒවා සැඟවී තියෙනවද? ඒ මහන්තය මෙහෙම හිතන්න. ඔය සමහර ඇත්ත පුණා වෙච්ච ගල් උඩ තියෙන ගස් තියෙනවා. වතුර වැටෙන්නේ නැත්නම් වල ඔහේ තියෙනවා. මේ අවුරුදු 10 15 ගිහිල්ලා මේ පොඩි ගස්. ඔය ගහ මහන්තය ඔතනින් ගලවලා වතුර පොහොර තියෙන තැනක ඉඳනවා. දවසින් දෙකකින් කොළ ටික දාගෙන ලොකු වෙගෙන එනවද නැද්ද? එහෙමයි. ඕක ඔබට සුබවාදී හිතන්න කාරණාවක් කියනවා. ටීවී බලබලා ෆෝන් ඔබ ඔබ ඔහේ කය ගහගෙන ඔය කට්ටියත් එක්ක එක එක දේවල් කරගෙන ඉන්න තාක්කල් ඔබේ ඇතුලේ පුණ්‍ය සංස්කාර ඉස්මතු වෙන්නේ එහෙමයි සමහරවිට මේ බණහන අය අතරම ඇති මහාන වෙන්න පින් තියෙන අය දැන් අපිත් මේ වචන ටිකක් ගලපලා ගුරු ඇසුරෙන් අපි මේ ධර්මයේ කියනවා මීට වැඩිය විචිත්‍ර විදිහට ධර්මයේ කියමින් මීට වැඩිය වැටහෙන විදිහට දහම් කියමින් සුන්දර ලෙස දහම් කතාව කරන්න පුළුවන් අය මේ ටීවී එක දිහා බලාගෙන ඇති ඒ මාර්ගයට ප්‍රවේශ වෙන්නේ නැතුව ඊළඟට හොඳට සිල් රකින්න පුළුවන් අය හොඳට සමාධිය වැඩෙන අය ඊළඟට හොන් ගොඩාක් බුද්ධ ශාසනය පිහිට ගන්න අය මහත්යෙන් මේ අය අතරම ඇති මේ ධර්මය අහන අය අතරම එයාලා ඒ පරිසරයට එන්නේ නැති තාක්කල් එයාලගේ පුණ්‍ය සංස්කාර කොහොමද කියලා පේන්නේ නැහැ ඔය වගේමයි අනිත් පැත්ත. මේ මේ තරුණ ළමයිගේ මේ කොල්ලෝ ටික අතරේ hina වෙලා ඔය මේ කඩ කඩේට ගිහිල්ලා කොල්ලොත් එක්ක රවුමක් ගහලා hina වෙලා නිදහසේ සැරිසරා යන මේ කොල්ලෝගේ මැති අනාගතේ කසාද බැඳලා ගෑනුන්ගෙන් අමු කුණුහරුපෙන් බැනුම් අහන ගෑනුන්ගෙන් බැට කන චිත්ත පීඩා විඳින ජීවිත ඇති. නමුත් දැන් hina වෙවි යනවා. අදාළ පරිසරය ආපු ගමන් විපාක දෙනවා. එහෙමයි. කර්මයෙන් මිදෙන්න හැකියාවක් නැහැ. හැකියාවක් නැහැ. ඒක අදාළ තැනදී පරිසරය හැදෙන්න ඕන. එතකොට විපාක දෙනවා. දැන් අපි කියමුකෝ එයා දැන් යන් තරුණ ළමයෙකුට නෝනා කෙනෙක් ලැබුණොත් එහෙම ඒ දෙන්න එකතු වෙලා සංසාරියන් කර්ම කළා තියෙනවා නම් ඒක එනවා. මේ දෙන්නත් එක එකතු වෙලා තුන්වෙනිය කියනවා නම් ඒ තුන්වෙනිය ඉපදුනාට පස්සේ තමයි ඊළඟට විපාක දෙන්නේ. මේක පුදුම සංසාරයක්. පුදුම සංසාරයක් මහත්මයා. මේ වගේ ගැළවිල්ලක් නැහැ. ඒකයි. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට තමයි අපේ නාගසේන මහරහතන් වහන්සේ නිරින්ද රජතුමාට ඒ කර්ම විපාක ගැන ප්‍රශ්නේ විසඳන්නේ. ඊළඟට අහනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ යමෙක් උපදීද ඔහු මම උපදින ස්වභාවයෙන් යුතු වෙමි කියලා දන්නවද? ඊට කියන රජතුමනි දන්නවා. කොහොමද දන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ උපමාවක් කියන්න පුළුවන්ද? කිව්ව රජතුමනි ගොවියෙක් පොළොවේ බීජ වපුරනවා නම් හොඳට වැස්සත් වහිනවා නම් ඒ බීජයන් පැලවෙන ස්වභාවයෙන් යුතු බව දන්නවාද නැද්ද කියලා. බීජ වපුරලා තියෙනවා වැස්සත් වෙනවා. දැන් පැලවෙනවා කියලා එයා දන්නේ නැද්ද? එයා දන්නවා. ඒ වගේ තමයි කෝ යම් කිසි කෙනෙක් ඉපදෙනවා නම් ඉපදෙනවා කියලා දන්නවා කියලා කියනවා. හරි ලස්සනයි ඉතින් ස්වාමීනි හරි දක්ෂයි ඔබ වහන්සේ මේ කරුණ විස්තර කරන්න කියලා ප්‍රීතියටපත් වෙනවා ඊට පස්සේ මහත්තයා මේ මේ කාරණාවේ මේ දහම් පරිච්ඡේදයේ අවසාන ප්‍රශ්නය අහනවා රජුරු ස්වාමී මේ මේ මේ වර්ගයේ මේ ස්වාමිනී නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනසේක්ද ඕන්න අපූර්ව කතාවක් මොකද අදටත් කතාවක් යනවා බුදුරජාණන් වහන්සේගේ හඬ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ හඬ තියෙනවා කියලා පරීක්ෂණ පවත්ව පවත්ව හොයන කණ්ඩායමක් ඉන්නවා ඒවට උගුල්පත් දෙන අපේ ලංකාවේ කට්ටියකුත් ඉන්නවා මහත්තයා. ඒකට ඒක ගන්න පරීක්ෂා කරනවා කියලා. හැබැයි ඔය එක එක්කවත් බන පොතක් නම් කියවන්නේ නැහැ. මෙතරම් වටින ධර්මයේ මේ ධර්මයේ තියෙනවා මේව. ඒ තමයි මේ මිනිස්සුන්ට මොකද්ද එකක් සමයමක් මහත්තයා ඒක ඉතින් අපිට ඕවා කතා කරලා තේරුවන්නේ ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනසේක්ද බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා ස්වාමී නාගසේනයන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටින ශේකයි කියලා පෙන්වා දෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවනේ. දැන් අපි ඇහුව බුදු කෙනෙක් ඉන්නවද කියලා නැද්ද? ඉන්නවනේ බුදුරජාණන් වහන්සේ. කොහෙද වැඩ ඉන්නේ? ඊට පස්සේ ඇහුවා මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනොම් පාවදාලසේක භාග්‍යතුන් වහන්සේ මේ මේ තැන වැඩ සිටිනසේකයි කියා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අභ්‍යවකාශ විඥානය කියනවාය මේ අවකාශය තියෙනවා ඒවා ගන්න පුළුවන් ඒ කතා නෑ කිව්වා බුදුරජාන් වහන්සේ ජීවිතෙත් එක්ක ස්වාමීනි උපමාවක් කියන්නකෝ ඒකට කියනවා මහරජාණෙනි ඇවිලෙමින් තිබෙන මහත් වූ ගිනි ජාලාවක් ජාලාවකින් යම් ගිනි දැල්ලක් නොපෙනී ගියාද ඒ ගිනි දැල්ල මේ මේ තැන තියෙනවාය කියා පෙන්වා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා මහත්ය දැන් සමහර වෙලාවට ගිනි ජාලා තියෙනවා හරි පුදුමයි මේ දැන් විශාල ගිනි ඇවිලගෙන එනකොට මේ පාරකින් මේ පැත්ත ගිනි ඇවිලෙනවා නම් යහ පැත්තට ගිනි දළු යනවා. ගිනි දළු යනවා. ලැබු ගිනි වගේ ඇවිලෙනවා. ලැබු ගිනි වගේ. දැන් ඔය අර ගිනි ගින්දර වලින් සෙල්ලම් කරන ඉන්ද්‍රජාලිකයෝ අර කටට ගින්දර අරගෙන පන්දම කටින් අයින් කළා කටෙන් පිඹිලා ගින්දර ජාලාව යවන්නේ. ඒතර ඒ වගේ මහා විශාල ගිනි ජාලාවකින් ගින්දරක් යනවා මෙහෙම. ඊට පස්සේ ගින්දර ගියාට පස්සේ ඕක කොහෙද්දද ගියේ කියලා හොයන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ කණේ ස්වාමීනි නිරුද්ධ වූ ගිනි දැල්ලේ පැවැත්මක් නැති ස්වභාවයටපත් වුණා. නිරුද්ධ වෙලා පැවැත්මක් නැති ස්වභාවයටපත් වුණා. මහරජාණෙනි ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ අනුපාදි ශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනවම් පාවදාලසේක. භාග්‍යතුන් වහන්සේ මේ මේ තැන වැඩ සිටිනසේකයි කියලා පෙන්වා දෙන්න බෑ. ඉතින් එහෙනම් විඥානේ අභ්‍යවකාශී සැරිසරනවාය, හඳ සැරිසරනවාය කියලා කියන්නේ පෙරහතන් වහන්සේ. එහෙමයි. එහෙම බෑ කියනවා. නමුත් මහරජාණන් භාග්‍යතුන් වහන්සේව ධර්ම කාලයේ කාය තුලින් පෙන්වා දී හැකි. මේ ධර්මයෙන් නම් බුදු කෙනෙක් කියන්නේ කවුද කියලා පෙන්වා දෙන්න පුළුවන්. මහරජාණෙනි ධර්මයේ වනාහි භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්දේය. බුදු මේ ධර්මයේ දේශනා කළේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තේරුම් ගන්නකොට තේරුම් යන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ නිසා ස්වාමිනී නාගසේන වහන්සේ ඔබ වහන්සේ දක්ෂයි කියලා ඉතින් මේ දහම් කතාව වේදෙනවා හරිය සන්තෝෂයෙන්. එහෙමයි ස්වාමී. ඒ විදිහට තමයි මේ පරිච්ඡේදයේ දහම් කතාව සිද්ධ වෙන්නේ. ස්වාමීන් තවදුරටත් මේ දවල් දාන ඉවර වෙලා මහා තව තව තවම ඉවර නැහැ. එහෙමයි. ඒ කියන්නේ තවම එක දවසේ දහම් කතාව යනවා. මහත්මයා මෙතන තව කාරණාවක් විස්තර කරන්න ඕන. වචනය කියවුණානේ මෙතන තියෙනවානේ අර අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා. එහෙමයි. මහත්මයා පිරිනිවන් පෑම් දෙකක් තියෙනවා. සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතුවයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවයි කියලා. සෝපාදිශේෂ පරිනිර්වාණ ධාතු කියලා කියන්නේ මේ මේ පෙනෙන්න රූපකායක් තියෙනවා. කතා බහ කරනවා, ඇවිදිනවා, දන් වළඳන ජීවිතයක් තියෙනවා. නමුත් කෙලෙස් පිරිනිවිලා. කෙලෙස් ආය හට ගන්න නැති තත්ත්වෙටමපත් වෙලා ආය උපද්දවන්නම බැහැ. ඒක ඒක කරන්නේ සෝපාදිශේෂ පරිනිර්වාණයේ සිද්ධ වෙන්නේ ගයාවේ වජිරාසනේ මතදී. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුව කියලා කියන්නේ මේ පේන්න තියෙන රූපකායත් නැති වෙලා යනවා. ඒක සිද්ධ වුණේ කුසිනාරා නුවර උපවර්තන ශාල වන උද්‍යානයේදී. ඉතින් ඒ විදිහට තමයි අනුපාදිශේෂ සෝපාදිශේෂ පිරිනවන් පෑම කියලා මේ දක්වන්න තියෙන්නේ. ස්වාමිනේ ධාතුන් වහන්සේ පිරිනවන් පෑම ගැන සඳහන් වෙනවද? ආ ඊට පස්සේ ධාතු පරිනිර්වාණය. එහෙමයි. අරක මේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ පිරිනවම් පෑමේ ඒ කියන්නේ අසෝපාදිශේෂ කෙලිස් පරිණිරවාණේ අනුපාදිශේෂ සම්පූර්ණයෙන්ම උන්වහන්සේගේ රූප වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධය එතනින් නිරුද්ධ වෙලා යෑම. එතකොට පදාතු පරිණිරවාණ කියන්නේ උන්වහන්සේගේ පිරිණිවෙනින් ඉතුරු වෙච්ච ධාතුන් වහන්සේලාත් යම් දවසක නැත්තරම නැතිලා දකින්න නැති ස්වභාවයකටපත් වෙනවා. ඒ ධාතු පරිණිරවාණේ දවසේ ඒ දාස් පරිනිර්වාණය සිද්ධ වෙලා යන ওই විදිහට තමයි පරිනිර්වාණ කියන එක තියෙන්නේ. ස්වාමීන් එතකොට ගෞතම ශාසනය අතුරුදහන් වෙනවද? ගෞතම බුද්ධ ශාසනයේ සියලු මතක සටහන් සහ සියලු දේවල් ටික ධාතු පරිනිර්වාණයෙන් නැතිලා යනවා. එදා ඉදාට මේ ලංකාවේ මිනිස් වාසය නැතිලා යනවා. ආයෙත් ගිරිදිවෙනට පැන පැනපු යක්කු මේ ලංකාව ආක්‍රමණය කරනවා. ඒ ඇයිට මේක මතක් වෙනවා. මොකද මේ ගිරිදිවෙනට පැනපු යක්කුන් මේ ලංකාවත් එක්ක ඈත් වෙලා ඉන්නේ සිටිවිල්ලකින්. එහෙයි ස්වාමීනි. සිතවිල්ලකින්නේ. ඒ කියන්නේ ගිරිදිවෙන්ට පැනපු යකුන් ලංකාවේ ඉඳිද්දි මහ ගෝරතර භාග්‍යතුන් වහන්සේ අඳුරක් මවනකොට කිව්වා මේ ඕන දෙයක් දෙන්නම් මේ අඳුර නැති වෙනවා නම් කියලා. අඳුර නැති වුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වුණා. ඊට පස්සේ ඇයි අපි බය මේ අපි බයටපත් වුණා මොනවද ඕන කියලා. කිව්වා මට පත්කඩේ එලා ගන්න දෙන්න. පත්කඩේ නෙමෙයි මුළු ලංකාවම උනත් ගන්න කියලා කිව්වා. ඊට පස්සේ ලංකා භාග්‍යතුන් වහන්සේ පත්කඩේ බිම අතරලා අසුන්ගත්. ඊට පස්සේ පත්කඩේ දිගෑරි දිගෑරි දිගෑරි යනවා ගිනි ජාලාවත් එක්ක. මොහොඳ ප්‍රාකාරය වගේ වටේටම පීතියක්. ඒතකොට හිතුණා අනේ මම මෙයාලගෙන් අපිට ඈත් වෙන්න නැත්තම් කියලා. ඊට පස්සේ ගිරි දිවයින පේනවා. අනේ මෙතනින් ඈත් වෙලා අර අන්න අතෙන් යන්න නැත්තම් කියලා හිතෙනකොට එතනින් චුත වෙලා එතන උපදිනවා. අම්මෝ අර ගිනිදැල් වීදෙන දූපතත් ඒකේ ඉන්න කෙනා දකින්න නොලැබෙනවා නම් කියලා හිතපු ගමන් ලංකාවයි භාග්‍යතුන් වහන්සේ නොපැණිය. ගිරදීන තිබ්බ දැන පිටියා. සිතවිල්ලෙන් උනේ. ඒ නිසා ධාතු පරිනිර්වාණ වෙච්ච ගමන් ගිරිදිවෙහිනේ ඉන්නේ යක්කොණ්ඩ මතක් වෙනවා ලංකාව. අපි හිටියේ කලින් වෙන තැනක කියලා. මතක් වෙච්ච ගමන් එතන චුත් වෙලා මේ එනවා මේ මිනිසුට කිවර. අපි තව එක දහම් කරුණක් කතා කරමු. කියනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ පැවිද්දන්ගේ කය වුන්ට ප්‍රියයිද? කියනවා මහාන වෙච්ච කෙනා මේ ඇඟක් ගැන හිත හිතා ඉන්නේ කියලා. එහෙමයි ස්වාමී. එහෙනම් ස්වාමිනී කවර කරුණන් නිසාද පැවිද්දව තම කය ගැන තෘෂ්ණාවෙන් සිටින්නේ මමත්වයෙන් සිටින්නේ මහාන වෙච්ච කෙනාට මේ ඇඟ ගැන ආසාවක් ඕනේ නැත්නම් අපි දැකලා තියෙනවානේ නානවා නාවනවා කියවනවා පොවනවා පොරවනවා ඔය ඇඟට තෘෂ්ණාවක් පේනවා අපිට ඊට පස්සේ කියනවා මහරජාණෙනි යම්කිසි අවස්ථාවක ඔබ යුද්ධයට ගියාට පස්සේ ඒ යුද්ධෙදීන් ඔබට ඊපාරක් ඇවිල්ලා තුවාල වෙනවා තුවාල වුණාට පස්සේ ඒ ඔබ ඉක්මනට ඇවිල්ලා ඒ තුවාලෙට බෙහෙත් දදා බෙහෙත් දදා පරිස්සමෙන් අර තුවාලේ පරිස්සම් කරගන්නවා. තුවාලෙට බෙහෙත් දදා පරිස්සම් කරගන්නේ තුවාලෙට තියෙන ආසාවටද කියලා හෙව්වා. කොහොමද කොමානේ? කොමාවේ හිමයි ස්වාමී. ඊට පස්සේ කිව්වා අනේ නෑ ස්වාමීනි ආසාවට නෙමෙයි තුවාලේ මස් වැඩෙන්න ඕන නිසා තමයි මං එහෙම කරන්නේ සියුම් රෙදි පටි වලින් වෙල්ලා මේ තුවාලේ රැකගන්නේ මාස් ඇරිලා ප්‍රകൃති ස්වභාවය තියෙන්න ඕන නිසා කියලා. ආන් ඒ වගේ තමයි මහරජතුමනි පැවිද්දන්ට මේ කය අප්‍රියයි. නමුත් කයට ආලය කිරීමෙන් තොරව Brahmacharyaවට අනුග්‍රහය පිණිසයි මේ කය පරිහරණය කරන්නේ. ඇයි රකින්න සීලය කරන භාවනාවක් කරන්න මේ ශරීරය පැය ඊට පස්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ කය ගැන වදාන ලද්දේ තුවාලයක් උපමා කරගෙනයි පැවිද්දන් ඒ තුවාලයක් බඳු කය නොයල්මින් ඊතුව පරිහරණය කරනවා. මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ විසින් මේ කරුණ වදාරන ලද්දේ කියලා බුද්ධ වචනේ කියනවා. අල්ලචම්ම පටිච්චන්නෝ නවද්වාර මහවණෝ සමන්තතෝ පග්ගරතෝ අසූචි පූති ගන්ධියෝ පෙත්තු සමකින් වැසී ඇති මේ කය වනාහි සෙම්සොටු මල මුත්‍රා ආදී වැගිරෙන දොරටු 9කින් යුතු මහා තුවාලයක් වැන්න හාත්පසින් අසූචි වැగిරෙන මේ කය කුණු ගඳින් යුක්තය. කොහොමද ඒ කාලේ ඇත්තනම දැන් හිතන්නකො නිකලෙස් වෙන්න මේ ශාරීරිය ගැන කොහොම මේ හිතන්න ඕනද කියලා. අද අතරින්න මේ ස්වාමී. ඔව් කය අතාරින්න කොහොම හිතන්න ඕනද කියලා. අම්මේ මෙහෙම හිතුවනේ නේද? අනේ එහෙමයි ස්වාමී. නවද්වාරයකින් මේ කාසූචි වැగిරෙන මෙහෙම ශරීරයක් මේක තුවාලයක් වගේ කියලා. මෙහෙම හිතලා මේ කය ගැන අප්‍රියාව ඇති කරගෙන අනිතගේ අප්‍රියාව තු කියලා කෙල ගහන එකක්වත් මෝන ඇඹුල් කරගන්න එකක් නෙවෙයිනේ. ඒක මානසික අධ්‍යාත්මික ශක්තියක් එක්කනේ කල්පනා වෙන්නේ. ඒක වැටහීමක් දෙස්සන්. ඒක වැටහීමක්. එක්තරා වැටහීමක්. ඒ කය ගැන තියෙන පිළිකුල් සංඥාව. අද කාලේ නෑනේ අසුබේ පොඩ්ඩක් මෝන රොඩක් වැටුණත් හොදාගන්නේ බලන්නේ. හොදලා හොදලා හොදලා ෆොටෝ එකක් දැන් ළමයි ඔය Facebook තියාගෙන ෆොටෝ ගහන මේ දානවා ඉන්ටර්නෙට් එකට ෆොටෝ දානවා ඔය කැත ෆොටෝ දාන්නේ තෝර තෝර ලස්සනම ෆොටෝනේ දාන්නේ ස්වාමීනි වයසට යනකොටත් අපි තවත් රුකුල් දිදී මේක පවත් ගන්න බලන බලනවනේ ඕ ඉතින් ඒකයි දැන් මෙහෙම ඉතින් අර අසුබේට දැන් බලන්න මහන්සයා පහුගිය කාලේ බෝම්බ පිපිරීමත් සමග සිද්ධ වුණු මනුෂ්‍ය සංහාරය. එතන මිනිසුන්ට පහුගිය දවස්වල බෝම්බ පිපිරීමත් එක්ක සිද්ධ වෙච්ච මිනිස් ඝාතනත් එක්ක එතන අර මාස් වැදිලි මිනිසුන්ගේ ජීවිත විනාශ වෙලා ගිහිලා ඒවා ඉතින් අර මිනිස්සෙකුට මෙහෙම වෙන්න පුළුවන් කියන සංඥාවනේ. ඒකට නමුත් මහත්තයා සාමාන්‍යයෙන් ඒ වාගේ වීඩියෝ දර්ශන ෆොටෝස් අඩුයිනේ. එහෙමයි දැන් ළමයෙක්ගේ ෆෝන් එකක් අරන් බලන්නකො ඒකේ තියෙන ෆොටෝස් මොනවද කියලා. තියෙන්නේ මල් ඊළඟට කොල්ලු කෙල්ලන්ගේ ෆොටෝ අනම් බනම් ඒවනේ තියෙන්නේ. ඕකේ තියෙනවද කුණු වෙන චරිත, කුණු වෙන ජීවිත, පණුව, මේ ඇඟ කුණු වෙලා තියෙන හැටි, අසූචි, මල මුත්‍රා, වෙවි ඊළඟ ලෙඩ වෙලා පිළිකා හැදිලා ඔය වාගේ රූප තියනවද කියලා බලන්නකෝ නෑ හැම වෙලාවෙම රූපේ සුභය සුභය සුභය සුභයමයි ඒ කියන්නේ ඉතින් ඒ නිසා නමුත් ඉතින් මේක පැවිද්දෝ යෝගාවචරයෝ මේ නිවන සොයාගෙන යන මේ උත්සමයෝ ඒකාන්තයෙන් මේ ශාරීරිය ගැන අප්‍රිය භවකින් වාසය කරන්නේ මේ ශාරීරියට සැප දෙන්නවත් සතුටු කරවන්නවත් යන්නේ නැහැ. එතකොට ඒ වාගේ උත්සමයෝ හිතන්නකෝ කාමාශාව වුන්ගෙන් කොච්චර ඈත් වෙනවද කියලානේ. හරි පුදුම ලෝකයක් ඉතින් බුද්ධ ශාසනය කියන්නේ. මහා සංඝරත්නය. මහා සංඝරත්නය. රහතන් වහන්සේලාගේ යෝගයේ. ස්වාමීන් අවසරයි අද දවසේ අපේ කාලය නිමා වෙනවා. මේ දුරාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර